ඉන්දික මහත්මයා අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ඇහෙනව නේද? ඇහෙනවා. අහම්දුරනේ පළවෙනි ප්‍රශ්නයක් තියෙනවා අර ඔබ වහන්සේ දේශනා කරා මේ දස පුණ්‍යක්‍රියා සහ දස කුසල් අර වෙන්න දක්වලා තියෙනවා. එතනදී අපේ හැඳුරනේ ගොඩක් වෙලාවට අපි අර දස කුසල් ගැන නේද අපේ හැඳුරනේ කතා වෙන්නේ මේ දස පුණ්‍යක්‍රියා වලට වඩා. එතකොට අපේ හැඳුරනේ උතන අර බැලුවොත් එහෙම මේ වඩා වැදගත් වෙන්නේ දස කුසල් කියන එකද කොහොමද අපි හඳුනන එක අපි දකින්න ඕන පුණ්‍ය ක්‍රියාව කියන එක පුණ්‍ය ක්‍රියා කුසල ක්‍රියා ඉතින් මේවා අද සමාජයේ සමහරට වෙන් කරගන්න උත්සාහ කරනවා ඒවැ ලොකු වෙනසක් ධර්මයේ දක්වන්නේ නැහැ කුසල කියන එක හඳුන්වන්නේ කුච්චිතේ පාපකේ ධම්මේ සලයන්ති චලයන්ති කම්පෙන්ති විද්ධංසෙන්ති ති කුසල අකුසල පාප ධර්මයන් සලවලා කම්පා කරලා විනාශ කරන සිත පිරිසිදු කරන ස්වභාවය කුසල. එතකොට පුඤ්ඤ කියන එක හඳුනා චිත්තම් පුනාතීති පුඤ්ඤම්. පුනාතීති කියන්නේ පිනා යනවා කියන එක නේ. පුනාති කියන්නේ පිරිසිදු කරනවා. සිත පිරිසිදු කරන්නේ පින. ඒතර මේ දෙකෙන්ම එකම වගේ පසුබිමක් දක්වන්නේ. නමුත් අර දාන සීල භාවනා පතිපත්තානුමෝදනා වගේ காரணා වලදී ප්‍රධාන වශයෙන්ම ඒක අර ප්‍රතිසන්දි විපාක ප්‍රවෘත්ති විපාක වශයෙන් සාංශාරික ගමන සුවපත් කරන්නටත් උදව් වෙමින් විමුක්තියට උපකාර මේ ප්‍රාණඝාතයෙන් වැළකීම අදත්තාදානයෙන් වැළකීම ආදිය එතනදී කෙලින්ම ඒ ඒ ධර්මය අපට අර මාර්ගසිතේ ඇති කරන මේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවාදී මේ චෛතසික ධර්ම බල ගන්නවන්නට හේතු එතකොට ඒක බල ගන්නවන්නට හේතු අපි එතනදී වැලකී මාත්‍රය පමණක් වෙන්නට පුළුවන්. එතකොට මේ වැලකී මාත්‍රය පමණක් අපට සසර ගමනේ අකල් මරණ වලින් වළකින්න හේතු වෙනවා. හැබැයි අපට සම්පත් ලබන්න හේතු වෙන්නේ ඒ නිසා අර අර පුණ්‍ය ක්‍රියා කුසල ක්‍රියා හැටියට අපි වෙනම දක්වලා තියෙන කාරණා අපිට දෙපැත්තටම සහාය වෙනවා මෙතන මේ දස කුසල දස කුසල හැටියට දක්වලා තියෙන කාරණා ඍජුවම අපිට අර සාංශාරික සැපය සඳහා ලොකුවට දේවල් ගෙනත් දෙන්න හේතු වෙන්නේ හැබැයි විනාශ නොවෙන්න හේතු වෙන ප්‍රාණඝාතයෙන් වැළකීම කියන එක අපිට ජීවිතය අකාලේ විනාශ නොවෙන්න හේතු වෙනවා. අදත්තාදානෙන් වැළකීම කියන එකේදී අපිට සම්පත් ගෙනත් දෙන්න හේතු වෙන්නේ හැබැයි අපිට යම් කුසලයකින් ලැබිලා තියෙන සම්පත විනාශ නොවෙන්න හේතු එතකොට කාමමිත්‍යාචාරයෙන් වැළකීම කියන එක අපිට මේ ඒ වගේ අර වෙනත් බාහිර දේවල් අපි වෙත ලං කරන්න නෙමෙයි තමන්ගේ විවාහ සංස්ථාව විකෘති නොවි ශක්තිමත්ව විශ්වසනීයව පවත්වා ගන්නට හේතු වෙනවා. ඒතකොට ඒවා සුගතිය උපදින්නටත් හේතු වෙනවා. මොකද මේ විරති චෛසික සහිත ඒ කුසලය සුගතිගාමි වෙන්නත් හේතු වෙනවා. මානසික පවිත්‍රතාවයටත් හේතු වෙනවා. එතකොට ඒවැදී ප්‍රධාන වශයෙන්ම අර වැලකීම කියන තැන දැන් මේවා අපට ගොඩාක් වෙනස් කියලා දක්වන්න බෑ නමුත් දැන් මෙතන අපි කතා කරලානේ සම්මා කම්මන්තය කියන එක ක්‍රියා සම්මා කම්මන්තය චේතනා සම්මා කම්මන්තය විරති සම්මන්ත සම්මා කම්මන්ත ඔය තුනම වැදගත් ඔය තුනෙන් චේතනා සම්මා කම්මන්තය තමයි මේ චේතනාවෙන් බලය ඇති කරන්නේ. එතකොට ක්‍රියා සම්මා කම්මන්තයෙන් තමයි ලෝකෙට යහපත වෙන්නේ. විරති සම්මා කම්මන්තයෙන් තමයි පාපයෙන් වළක්වන්නේ. එතකොට සබ්බ පාපස්සා කරන කුසලස්ස උපසම්පදා. සචිත්ත පරියෝදපන. ඉතින් ওই පියවර තුනම අපට අවශ්‍යයි. පාපෙන් වැළකීමත් අවශ්‍යයි, කුසල් කිරීමත් අවශ්‍යයි. ওই දෙකෙන් එකක් වැදගත් කියලා එහෙම අපි ගන්න එක එච්චර යෝග්‍ය නැහැ. ඒ දෙකම එක වගේ වැදගත් හැබැයි අපිට පාපෙන් වළකින්නේ නැතිව අර කුසලය කරන්න අපි උත්සාහ කළාට ඒවා එච්චර බල සම්පන්න නැහැ. අර පාපෙන් වැළකීම කියන මුල් පියවර ශක්තිමත් වෙන තරමට තමයි කුසලයේ පිහිටීම කියන එක ශක්තිමත්. ඊළඟට අනික් අතට කුසලයේ පිහිටීම කියන එක ශක්තිමත් වෙන තරමට තමයි පාපයෙන් වැළකීම කියන එක ශක්තිමත් වෙන. ඒකයි මම අර කිව්වේ අර ප්‍රාණඝාතයෙන් වැළකීම මාත්‍රේ විතරක් නෙමෙයි පව්කම් වලට ලැජ්ජා වෙනවා, දයාව ඇති වෙනවා, සීල සත්වෙන් කෙරෙහි හිතවත් අනුකම්පාව ඇති වෙනවා කියන මට්ටමක් මනසේ එනකොට වැළකීම කියන එක වඩා පහසු වෙනවා. එතකොට අර අර සුචරිතයෙන් මේ දුෂ්චරිතයෙන් වළක්වන ගතිය ශක්තිමත් වෙනවා දුෂ්චරිතයෙන් වැළකීම නිසා සුචරිතයේ හැසිරීම කියන එක ශක්තිමත් වෙනවා අන්නේ ඔන්නේ ඔය යටත්